ගොවියත් මං කොල්ල කනවා පාරිභෝගිකයත් මං කොල්ල කනවා මේ ඒකාධිකාරීත්වය පවත්වාගෙනම සඳහා කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ මේගොල්ලෝ ගිල ගනිමින් තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් 400කට ආසන්න ප්‍රමාණයක් වහලා දැම්මා. ආණ්ඩු පෙනී ඉන්නේ මේ රටේ හාල් වෙනත පොළ වී වෙනත පොළ හසුරුවන අන්න අර ධනපති සැලවෙනුවෙන් ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ වෙලාවේ ෂණිකව ගොවියගේ වී බිල දී ගැනීමට ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනි. වී මිල දී ගන්න ප්‍රමාණය වැඩි කරන්න ඕනි. ඒ වගේම තමයි ගබඩා පාසුකම් ඇති කර ගන්න ඕනි. අනිත් පැත්තෙන් ගත්තාම මෙන්න මේ දිගු පොලින් හදලා වෙලා ගොවියා අසරණ කරලා මහ දැවැන්ත මංකොල්ල කෑමක් කරනවා. අන්නේ මංකොල්ල කෑම නවත්තන්න ඕනි. ගොවියට 2 කිලෝග්‍රෑම් 2000ක් අරගෙන යන්න අතරමැදි හොරා යන්න සිද්ධ වෙලා තියෙන ගොඩක් තැම්බල. ඒගොල්ලෝ කොමිස් මාපියාවකට අහු වෙලා තියෙන ගොවියෝ